හොඳයි තේරුම් ගන්න දැන් තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මම අර එක තැනකදී වෙනත් දේශනාවකදී අපි අහලා තිනවා මේ ඔය ප්‍රඥාවේ එක ප්‍රභේද ගැන කතා කරනකොට සම්මාද මේ සංඥා විඥාන ප්‍රඥා කියලා කියන්නේ අර සංඥා ඒ කියන්නේ චෛතසික මම හිතන්නේ එක ආකාරයකට පෙළගස්සන්න පුළුවන් සංඥා කියන දැන ගැනීම කියන පදනම මත දැන් සංඥාව කියන දැන ගැනීම ප්‍රඥාවේ ප්‍රභේද නෙමෙයි ඒවා ප්‍රඥාවට ළඟින් යන අවශේෂ චෛතසික ධර්ම ඒ කියන්නේ සංඥාවෙන් කරන්නේත් යම්කිසි හැඳිනීමක්, විඥාණයෙන් කරන්නේත් යම්කිසි හඳුනා ගැනීමක්, ප්‍රඥාවෙන් කරන්නේත් යම්කිසි හඳුනා ගැනීමක්. හැබැයි ප්‍රඥාව කියන චෛතසික වෙනස්. එතකොට සංඥා කියන චෛතසිකය වෙනස්. විඥානය කියලා කියුවන් පස්සේ ඒක චෛතසිකයක් නෙමෙයි සමස්ත විඥානය. එතකොට ඒවා අර කාරණා වශයෙන් එහෙම නැත්නම් එහි ක්‍රියාකාරීත්වයේ යම්කිසි සමීප ගතියක් තියෙන නිසා තමයි එහෙම එකට පෙළගස්සලා තියෙන්නේ. එහෙම නැත්නම් චෛතසිකයක් වශයෙන් ගත්තාම ගුණයක් හැටියට ගත්තාම ප්‍රඥාව කියන්නේ වෙනම ප්‍රභේදයක්. එතකොට දැන් අපි අද මේ කතා කළේ ප්‍රඥාව කියන ගුණය වෙන් කරලා ගත්තහම එහි යම් යම් ප්‍රභේද පිළිබඳවයි අද අපි මේ කතා කරන්නේ. එතකොට සමහර තැන්වල මේ අට කතාවල පවා අර විදිහට පැහැදිලි කරනවා සංඥා විඥාන පඤ්ඤා කියන කාරණා සමීප කාරණා හැටියට. එමය සන්නස් පැහැදිලි. තිරුවන් සරණයි. දවසමයි.